අද දේශනාව ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා චතුරාර්ය සත්‍ය දේශනාවේ අඩංගු වන්නා වූ අනිත්‍ය සංඥාව ගැන තමයි පැහැදිලි කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මාතෘකාවක් වශයෙන් අපි ගත්ත සම්බුද්ධ දේශනා පාඩයක් මේ පිංගුතුන් විතරම අහලා තියෙන දැනගෙන තියෙන ඊ타ත්ම ශ්‍රේෂ්ඨ සම්බුද්ධ දේශනා පාඩයක් සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා ඔය ගාථා රත්න තුනම එකට යෙදිලා තියෙන ගාථා රත්න තුනක් සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා. එතකොට අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයම මේ ගාථාරත්න තුනෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් සරල තේරුම ගන්නවා නම් සබ්බේ සංඛාරා කියලා කියන්නේ ලෝකේ හටගත්තා වූ සීලුම දේවල්. සබ්බේ සංඛාරා කියලා කියන්නේ ලෝකේ හටගත්තා වූ සීලුවම දේවල්. එතකොට මේ ලෝකේ හටගත්තා වූ සීලුම දේවල් කොතන තියෙන්නේ කියලා හොයාගෙන යන්න ඕන. අර ප්‍රත්‍යජන මනසින් දකිනකොට මේ භෞතික ලෝකේ තමයි අපිට එකපාරට මතකයට අවදි වෙන්නේ. ලෝකය ගැන කතා කරනකොට අපිට එකපාරට භෞතිකත්වයේ තියෙන මේ ලෝක ධාතු තමයි මතක් වෙන්නේ. ඒකත් හැබැයි දේශනාවේ සඳහන් වෙනවා ලෝකේ එක්තරා කොටසක්. ඔය ලෝක ධාතු කොටස් පහකට බෙදනවා ලෝකය. ඒකෙන් එක කොටසක් පමණයි. මේ භෞතික ලෝකය කියන්නේ රූපසයක් රූපයක් පමණයි. රූපස්කන්ධය පමණයි භෞතික ලෝකයට අයිති වෙන්නේ. වේදනාස්කන්ධයක් සංඥාස්කන්ධයක් සංකාරස්කන්ධයක් විඥානස්කන්ධයක් ඒ තුළ विद्यमान වෙන්නේ නැහැ. ඒ නිසා ඔය භෞතික ලෝකයට කියන්නේ අපරිපූර්ණ ලෝකය. අවිඥානික, අචේතනික, අප්‍රාණික ලෝකේ තමයි එතනදී විද්‍යමාන වෙන්නේ. බුද්ධානුමත ලෝකේ තමයි හිත හේවත් පංච උපාදානස්කන්ධය. හිතේවත් පංච උපාදානස්කන්ධය තමයි බුද්ධානුමත ලෝකය කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි ඇත්ත. එතකොට මේ ලෝකයේ තුල සීලුම දේවල් හටගත්තා වූ දේවල් මේ ලෝක ධාතුවේ තියෙන සීලුම දේවල් මේ හිත තුල विद्यमान වෙනවා. මොනවාද ලෝකයේ සීලුම දේවල්? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. ඊට එහා ලෝකේ හටගත් දෙයක් කොතනකවත් विद्यमान වෙන්නේ නැත. ඒකයි සම්බුද්ධ දේශනාව. හිතක් කිව්වත් එකයි, ලෝකය කිව්වත් එකයි. එතකොට සබ්බේ සංඛාරා සියලුම හටගත්තා වූ දේවල්. සබ්බේ සංඛාරා කියන්නේ ඒකයි. සියලුම හටගත්තා වූ දේවල් කියන්නේ අර පහ. මම මුලින් සඳහන් කළ පංච උපාදානස්කන්ධය අනිච්චා අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති යම්කිසි දවසක මහා ප්‍රඥාවෙන් මේක දැක්කොත් එදාට අපිට නිර්වින්දණයටපත් වෙන්න පුළුවන් වෙනවා. ලෝක ධාතුන්ගෙන් අත් මිදලා භව නිරෝධය කරගන්න හැකියාව වාසනාව උදා වෙනවා. දැන් අන්නේ දේශනාව සම්බන්ධයෙන් ඔය ඇයට යමක් දැනුවත් කරන්නයි අපි අදහස් කරන්නේ. ඔය ලෝකයේ කියන වචනේ තවත් තැනක ඉදලා තියෙනවා චසු ලෝකෝ සමුප්පන්නෝ. චසු කුබ්බති සන්තවං චන්නමේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති. ලෝකේ හය පොලක හට ගන්නවලු. හැබැයි මේ ධර්මතාවය මේ භෞතික මනසකින් තේරුම් ගන්න අමාරුයි. ප්‍රඥාව දියුණු කරලා ඒ පැත්ත දියුණු කරගත්තොත් අපිට ප්‍රඥාවෙන් ඒ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා චසු ලෝකෝ සමුප්පන්නෝ කියන්නේ ස්ථාන හයක ලෝකේ හට ගන්නවා. ස්ථාන 6ක ලෝකේ හට ගන්නවා. දැන් අපි තව ටිකක් ලිහිල්ව මේ ගැන තේරුම් ගනිමු. සාමාන්‍යයෙන් ලෝකය කියන්නේ හිතයි කයයි දෙකේ එකතුව. සාමාන්‍ය මනුෂයාට තේරුම් ගන්න පුළුවන් විදිහට දේශනාව ඉදිරිපත් කරනවා නම් ලෝකය කියන්නේ හිතයි කයයි දෙකේ එකතුව. හිමස්මින් ඒ ව්‍යාමත්තේ කලේවරේස සංඤ්ඤිම්මිස මනකේ ලෝකංජ පඤ්ඤපේමී කියලා දේශනා කරේ ඕකයි. බුදුපියන් වහන්සේ දේශනා කරනවා ලෝකේ පනවන්නේ කොතනද සිත සහ කය ඇති මේ ජීවිත පැවැත්ම තුලම තමයි. ඒ නිසා දේශනාවේ සඳහන් වෙන්නේ කොහොමද? ඉමස්මින් යේ ව්‍යාමත්තේ කලෙවරය. දැන් මේ බණ අහන්න ඇවිල්ලා තියෙන මේ පින්වතුනොත් බම්බයක් පමණ කුසමහත තියෙන කයක්. සමහර පොඩි අය ඉන්නවා නම් ඉච්චර බම්බයක් තරම් නෑ. සමහර අය බම්බයට වැඩියි. ව්‍යාමත්වය කියලා කියන්නේ ඒකයි. හිමස්මි ව්‍යාමත්තේ කලෙවරේ කියලා කියන්නේ මේ දෙතිස් කුණපයට. ස සංඤ්ඤිස මනකේ විඥානීය සහිත සිතක ක්‍රියාකාරීත්වයක් ඇති ජීවිත පැවැත්ම. ලෝකාංච පඤ්ඤපේමි ලෝකේ කියලා මම පනවා වදාරනවා. ඔත්තනම තමයි ඔතනම තමයි දුක්ඛංච පඤ්ඤපේමි. දුක තියෙන්නේ ඔතනමයි. දුක්ඛ සමුදයංච දුකට හේතු වුණා වූ තණ්හාව තියෙන්නේ තොතනමයි. දුක්ඛ නිරෝධංච දුක නැති කිරීමේ නිරෝධ කිරීමේ හැකියාව තියෙන්නේ තොතනමයි. දුක්ඛ නිරෝධ ගාමිනියයි පටිපදාය හිතක් පදනම් කරගෙන ආදි ප්‍රතිපදාව දිනු කරගත් ඔතනින්ම ওই ලෝකයේ පැවැත්ම නතර කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍යෙම බුදුහාඳුර පනවලා තියෙන ගස්ගල් පර්වතවල නෙවෙයි හිත සහ කය ඇත්තව ජීවිත පැවැත්ම තුළ හේවත් ලෝකයේ තුලමයි. ඔන්නෝක තේරුම් ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට මේ ලෝකේ අතහරින්න පුළුවන් වෙනවා. දැන් පැහැදිලිනේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ ඔන්න ලෝකේ පනවලා තියෙන තැන දැන් අපි පැහැදිලි කරගත්තා. බුදුහාඳුරෝ ලෝකේ පනවන්නේ චස්සු ලෝකෝ සමුප්පන්නෝ ලෝකේ හය පොළක හට ගන්නවා. බලන සිත, අහන සිත, ආග්‍රාණය කරන සිත, රස විඳින සිත, පහස ලබන සිත, මෙනෙහි කරන සිත. ඊට එහා සිතක් හටගන්නා ලෝකයක් උතනකවත් නැහැ බුද්ධ දේශනාව අනුව උතන තමයි ස්ථාන හය. ওই හැම ස්ථානයකම පංච උපාදානස්කන්ධයක් හේවත් හිතක් හටගන්නවා. සබ්බේ සංඛාරා. ඒ සීලුම දේවල් හටගත්තා වූ දේවල් අනිත්‍යයි. සබ්බේ සංඛාරා. ඒ සීලුම සිත් හටගත්තා වූ දේවල් අනිත්‍යයි. මුළු ලෝකයම පංච උපාදානස්කන්ධයයි. අනිච්ඡාති යදා යම් කිසි දවසක යදා පඤ්ඤාය පස්සති යම් කිසි දවසක ප්‍රඥාවෙන් දැක්කොත් අත නිබ්බින්දිති දුකේ මේ ලෝකයට ඇලෙන්නෙත් නෑ ගැටෙන්නේ නෑ නිර්වින්දිනටපත් වෙනවා හිත තණ්හාව ක්ෂය වෙනවා ඊටාර තමයි මේ සංසාර ගමන නතර කිරීමේ ශක්තිය අපිට ඇති වෙන්නේ නිර්වින්දනය කියලා කියන්නේ විඳීම නෑ ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ සත්‍ය අවබෝධ කරගත්තා වූ අවස්ථාවක එහෙනම් අනිත්‍ය දකින්න ඕනේ පින්වත්නි මේ ශාසනයේ තියෙන ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක්. ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා. ආමිෂ පූජාවකින් අපිට ලැබෙන්නේ ආමිෂ ඵල. සංසාරයේ හොඳ තැනක උත්පත්ති ලැබලා යම්කිසි ජීවිත රටාවක් ගෙනියන්න පුළුවන් වෙනවා. හැබැයි හැම උපතක්ම ජාතියක කියන තැනට එනවාමයි. ජාතිය කියලා කියන තැන දන්නවනේ උත්පත්ති ලැබෙන ස්ථානයේ ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අපේ සංපයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලපරිතම්පි දුක්ඛං සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ චතුරාර්ය සත්‍ය දේශනාවේදී ඔන්නක තමයි දුක්ඛාට සත්‍ය පැහැදිලි කරන්නේ එහෙනම් ලෝක ධාතුව කොතනම් උපන්න කාම ලෝකේ වෙන්න පුළුවන් රූප ලෝකේ වෙන්න පුළුවන් අරූප ලෝකේ වෙන්න පුළුවන් කොයි ලෝකයක උප්පත්ති ලැබුවත් ඔන්න ඔය දුක්ඛන්දරාවලට අපිට උරුමකම් කියලා තමයි ප්‍රසන්දි විඥානය ලබන්නේ. බුදු පියාණන් වහන්සේ ඒ නිසා මේ ලෝක ධාතුවේ කොතනකවත් සපක් ඇති තනක් දේශනා කළා නැහැ. සපක් ඇති තනක් දේශනා කළා නැහැ. එහෙනම් මේ ලෝකේ පිහිටලා තියෙන දුක මත. කාම භූමි, රූප භූමි, අරූප භූමි. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ කියලා දේශනා කරේ ඕකයි. මේ ලෝකයේ හේවත් හිත සහ කය පිටලා තියෙන දුක මත ඕනම ලෝකයක හිතයි සහ කයක් තියෙනවමයි. මොකද විඤ්ඤාණ ධාතු හටගන්න නම් කයක් තියෙන්න ඕනේ. විඤ්ඤාණ ධාතුවේ හැර සිතක් සකස් කිරීමේ ශක්තියක් බුද්ධ දේශනාවේ කොතනකවත් වෙන තැනක් නැහැ. ඒ නිසා සිත සහ කය තියෙන්න ඕනේ ලෝකයේ කියන තැන දැනගන්න නම්. ඒ නිසා ආන්ගේ හිත සහ කය ඇතුව ප්‍රසන්දි විඥානේ ලබාගෙන යම් කිසි තැනක උපතක් තියෙනවා නම් අණ්ඩජ වෙන්න පුළුවන්, ජලාබුජ වෙන්න පුළුවන්, සංසේද වෙන්න පුළුවන්, ඕපපාතික වෙන්න පුළුවන්. කොයිම් ක්‍රමයකින් හරි ප්‍රතිසන්දි විඥානයක් ලබා ගත්තා නම් එදාට එයා දුක උරුම කරගෙන තමයි ස්ථානගත වෙන්නේ. ඒ නිසා භව නිරෝධයේදී අපි තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ දේශනාවේ තියෙන පැහැදිලිවම ප්‍රතිපත්ති පූජාවට යන්න වෙනවා. ප්‍රතිපත්ති පූජාව. එතකොට ශාසනයේ සම්බුද්ධ ශාසනයක් ලෝකේ පහළ වුණාම උන්වහන්සේගේ ශාසනයේ තියෙනවා ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක්. අපිට එකපාරට නිවන් දකින්න බැරි නම් කොච්චර උත්සාහ කළත් මහන්සි ගත්තත් ඒ ප්‍රඥාව ලබා ගැනීමට අපහසු නම් තවත් හොඳ තැන ගිහිල්ලා කියන්නේ නිවන් දැකීමට සූසු පරිසරයක් අපි සකස් කරගන්න ඕනේ. ඒ සඳහා තමයි බුද්ධ දේශනාවේ පැහැදිලි කරන්නේ ආමිෂ පූජාව. එතකොට ඒකත් කරන ගමන් තවත් උත්සාහ කරලා බලනවා ප්‍රතිපත්ති පූජාවකට ගිහිලා සෝවන් මාර්ගේ වඩා ගන්න සකෘදාගාමි අනාගාමි අරහත් ලෝකෝත්තර ලෝකෝත්තර කුසල් සිත් වඩා ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා තියෙන්නේ ප්‍රතිපදාවක් ඒකට කියනවා ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාව. ප්‍රඥා සංවර්ධන ප්‍රතිපදාව. ඒකට කියනවා මහා පඤ්ඤ සූත්‍රයෙන් ඒක කරුණු පැහැදිලි කරලා දීලා තියෙන බුදු පියාණන් වහන්සේ. පඤ්ඤා කාමේන ගහපති අරිය ශාවකේන පඤ්ඤා කාමේන ගහපති අරිය ශාවකේන ප්‍රඥාව ලබා ගැනීමට කැමැති යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් පඤ්ඤා සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා ප්‍රඥා ලබා දෙන්නා වූ ප්‍රතිපදාව වේදෙන්නේ චත්තාරෝ මේ භික්කවේ ධම්මා භාවිතා බහුලී කතා මහා පඤ්ඤතාය සංවත්තති. ඔය පින්වතුන්ටත් මහා ප්‍රඥාව ලබා ගන්න පුළුවන් නම් පුළුවන් වෙන කැමැත්තක් තියෙනවා නම් කාම කියන්නේ ඒකනේ. හැමදෙනාට කැමති නෑ නිවන් දකින්න. ඒගොල්ලෝ ඉතින් භවයට යන්න කැමති. ඔය පින්වතුන්ට මේ ධර්මයේ අහන පින්වතුන්ට නිවන් දැකීමට කැමති තියෙනවනේ කියන පහ පඤ්ඤා කාම කියලා කියන්නේ ඒකයි. පඤ්ඤා කාමීන ගහපති ඔය අය ග්‍රහපතියෝ, ගෘහපතියෝ, ගෙවල් වල වාසය කරන අය. අපිට විතරක් නෙවෙයි බුදුහාඳුර ධර්ම දේශනා කළ තියෙන්නේ. සිව්වන පිරිසටමයි. එතකොට පඤ්ඤාකාමීන ගහපති අරිය ශාවකේන පඤ්ඤා සංවත්තනිකා පටිපදා පටිපදිතබ්බා. ප්‍රඥා සංවත්තනි ප්‍රතිපදාවට ඇතුළු වෙලා එහි යෙදෙන්න. චත්තාරෝ මේ භික්කවේ ධම්මා භාවිතා බහුලී කතා මහා පඤ්ඤතාය සංවදති. කරුණු හතරයි. මහා ප්‍රඥාව ලබා දෙන කතමේ චත්තාරු කුමද්ද හතර සත්පුරුෂ සංසේවය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය ධම්මානුදම් ප්‍රතිපත්තිය ඌව ඉතින් කවුරුත් කටපාඩම් විභාගත් ලියලා තියෙනවා පාසලක් තියෙනවා තනතුරුත් ලබලා තියෙනවා ත්‍රිපිටක ධාරින්නුත් ඉන්නවා බෞද්ධයන් අතර ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අතර ඔක්කොම ඉගෙන උගතුන් ඉන්න ඕන තරම් නමුත් ප්‍රතිපදාව වේදෙන සුණාත ධාරයට තරාතේ නැහැ. අසා ගන්නවා දරා ගන්නවා එතනින් එහාට මුකුත් නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙතෙන්ද යන්න නම් තරාතේ අවශ්‍යයි. එතකොට අපි තේරුම් ගන්න ඕන ඉගෙන ගැනීම උගත්කම් කියන ඒවා ඔක්කොම දාලා යන්න වෙනවා. දැනුගත් දැනවත් වීම තමයි අපිට පිහිට වෙන්නේ. උගත්කම් අනුන්ගෙන් ගන්න දේවල්නේ. ඒකට කියන්නේ අංග මංග නිධානය. එහෙනම් තමා යම්කිසි සත්‍යයක් අවබෝධ කරගත්තා නම් එතනින් තමයි සංසාර ගමන නතර කිරීමට අපි අදිතාලම දාගන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ ආන් අර කාරණා හතරක් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. සත්පුරුෂ සංසේවය. සත්පුරුෂයන් වහන්සේලා කියලා කියන්නේ මේ ලෝකේ පහළ වෙනා වූ අතිශේෂ්ඨම සත්පුරුෂයන් වහන්සේ සම්බුදු පියාණන් වහන්සේ. අද උන්වහන්සේ වැඩ සිටිනවා. උන්වහන්සේ වැඩ සිටින තාක්කල් දහම ජීවමානව තියෙනවා. දැන් ওই පිංගුතුන්ට මේ ධර්මයේ අහන අයට බුදුහාඳුරුව වැඩ සිටිනවාද කියලා කිව්වහම ලොකු ප්‍රශ්නයක්. උන්වහන්සේගේ කාය දෙකක් තියෙනවා. මොකද නැත්තේ? එකක් කූතිකාය අනිත් එක ධර්මකාය. තවම ධර්මකාය පරිණිරවාණයටපත් වෙලා නැහැ. මේ ධර්මකාය ඇසුරු කරගෙන දහම් ප්‍රතිපදාවේ දීලා සෝවාන් සකුටදාගාමි අනාගාමි රහතන් වහන්සේලා අදත් මේ ලෝකයේ තුල වැඩ සිටිනවා. උන්වහන්සේලා වැඩ සිටින තාක්කාල බුදු පියාණන් වහන්සේගේ ධර්මකාය ජීවමාන වැඩ සිටිනවා. ආන් හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් අදත් බුදු පියාණන් වහන්සේ වැඩ සිටිනවා. ඒ ධර්මකාය තමයි බුදුහාඳුර පැහැදිලි කරන්නේ මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ. මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ. මම ධර්මයේ දේශනා කළා තියෙනවා. විනය පනවලා තියෙනවා. සෝ මවච්චේන වෝ සත්තා. ඔන්න ඔහොමයි දේශනා තියෙන්නේ. මගේ ඇවෑමෙන් මේ පූතිකාය අතහැරීමෙන් ඒ ධර්ම විනය ඔය පිංතුන්ටයි අපි හැම දෙනාටයි සාතෘත්වය ලබා දෙනවා. සාතෘත්වය කියන්නේ මාර්ග උපදේශකත්වය. සාතෘත්වය කියන්නේ ඕකයි. ඒ නිසා අදත් බුදු පියාණන් වහන්සේ ලෝකේ වැඩ සිටිනවා. සත්‍ෘෂයෝ කියන්නේ ආන් සෝවාන් ඒ උත්තම මාර්ගයේ වඩලා අට්ඨපුරුෂ පුද්ගලයා කියන උත්තම අට දෙනා තමයි සත්පුරුෂයෝ කියලා කියන්නේ. අදත් ඒ උත්තමව මේ ලෝක ධාතුවේ පහළ වෙලා ඉන්නවා. එහෙනම් මේ පිඟුතුන්ටත් ආන්ගේ අට්ඨපුරුෂ පුද්ගලයා කියනා වූ පුද්ගලයන්ගෙන් පළවෙනි පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. පළවෙනි පුද්ගලයාට කියන්නේ සෝවාන් මාර්ගස්ථය. පළවෙනි පුද්ගලයාට කියන්නේ සෝවාන් මාර්ගස්ථය. එතකොට සත්පුරුෂ සංසේවය කියන්නේ ওই පින්වතුන් ඒ උත්තමන් වහන්සේලා ඇසුරු කරන්න ඕනේ. ඉතින් හොයාගන්න හැටි කියන්නේ තුඟක් වෙලා යනවා. නමුත් අද වැඩ සිටිනවා. සත්ව සංසේවය ඊළඟට සද්ධර්ම ශ්‍රවණය. ඕගොල්ලෝ හොඳට බුද්ධිමත්ව යෝනිසෝ මනසිකාරයෙන් උන්වහන්සේලා දේශනා කරන්නා වූ දේශනාවලට සවන් දෙන්න. එතකොට රාග විනය, දෝෂ විනය, මෝහ විනය සඳහා ධර්ම දේශනා කරනවා නම් ඒක තමයි සද්ධර්ම දේශනාව කියලා කියන්නේ. සත්පුරුෂ සංසේවයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය අනිත් එක ඕගොල්ලන්ගේ මානසික ශක්තිය උදේට තියෙන්නත් ඕනේ. දැන් අපේ තියෙන පින්වත්තුනි ආයතන හයක්. මම අර මුලින් සඳහන් කළානේ ලෝකේවත් හිත හටගන්නා ස්ථාන හයක්. ඇහැ, කන, නාසය, දිව, කය, මන ඇහැ සම්බන්ධ කරන හටගන්නා වූ ලෝකේ තමයි බලන සිත. කන සම්බන්ධ කරගෙන හටගන්නා වූ සිත තමයි අහන සිත. නාසය සම්බන්ධ කරගෙන ඒ ආයතනය සම්බන්ධ කරගෙන හටගන්නා සිත තමයි ආග්‍රහණය කරන සිත. දිව රස බලන සිත, කය පහස ලබන සිත, තව ඉන්ද්‍රියක් තියෙනවා ප්‍රධාන ඉන්ද්‍රියා මනේන්ද්‍රිය. මනේන්ද්‍රිය සම්බන්ධ කරගෙන හටගන්නා සිතට කියන මෙනෙහි කරන සිත. ඔය සිත් හයම හට ගැනීමේදී ප්‍රධානත්වය දෙන්නේ මූලිකත්වය දෙන්නේ පෙරමුණට එන්නේ මොකද්ද? මනේන්ද්‍රියමයි. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය දේශනා සඳහන් ඉනේමයි ධම්මා කියන්නේ හිත සකස් වීමේදී පූර්වාංග වෙන්නේ මොන ඉන්ද්‍රියද මන ඉන්ද්‍රිය දැන් ওই ඉන්ද්‍රියන් වයසට යන්න යන්න යන්න යන්න යන්න දුර්වල වෙනවා දුර්වල වුණාට පස්සේ මනත් ඒ විදිහම දුර්වල වුණාට පස්සේ දරා ගැනීමේ ශක්තිය නැහැ ප්‍රතිපදාව යෙදෙන්න අමාසු වෙනවා දරා ගැනීමේ ශක්තිය නැහැ බලනන් ඇහි කන හෙනවනම් නමුත් මේ දේශනා ශාලාවෙන් පිටට ගියාට පස්සේ මොනවද කිව්වේ කියලා එයාට මානසිකව වටහා ගන්න මානසිකව මෙනෙහි කරන්න ශක්තියක් නැහැ. ඒක ධම්මේ වරදක් නෙමෙයි. බන ආන අහන අයගේ මනේ තියනා වූ දුර්වලතාවය. සුණාත ධාරේත චරාත අසාගන්න අසාගත දේ දරාගන්න දරාගත දේ හැසිරෙන්න ඕන. කමටහන් වඩන්න ඕන. අන්න දැන් කාරණේ පැහැදිලි කරගත්තා. එහෙනම් සත්පුරුෂ සංසේවය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයේ ඊළඟ දැන් එතනමත් කියවෙන යෝනිසෝ මනසිකාරය කියන එක. එළඹ සිටි සිහිය. ඊළඟට ධම්මාන ධම් ප්‍රතිපatti. මේ සමථා විදර්ශනා භාවනාවන් දියුණු කරගන්න ඕන. හරියට ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා. මොකද කල්ප කෝටි ගාණක් මේ සංසාර ගමනක යෙදিলা මේ හිත තුළ කෙලස් පිරීලයි තියෙන්නේ. දැන් ওই කෙලස් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික හොදාරින්න ඕන. ඒ හොදාහරින ක්‍රම තුනක් බුදුහාම දේශනා කරලා තියෙනවා තදංග, විස්කම්බන, සමුච්ඡේද. හිතේ තියෙන කෙලස් නැතිකරන්න ක්‍රම තුනක් දේශනාවේ තියෙනවා. ඒවා ඒ ඒ මට්ටම් වලින් තදංග, විස්කම්බන, සමුච්ඡේද. එතකොට මේ අදයේ හටගත්තව කෙලස්ද? නෑ. කල්ප කෝටි ගණක් මේ සංසාර ගමනක ඉදිලා අපි අවිද්‍යාවෙන් මේ සංකාර හිත් තුළ පිරීලා තියෙන්නේ. ඒ නිසා ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට ওই පිංගුතුන් අවතීර්ණ වුණොත් අනිවාර්යයෙන්ම මේ භවයේදී ආර්ය ඵලලාභීත්වයක් ඇති කරගත්තොත් කවදාකවත් සතර පායට යන්නේ නැහැ. කවදාකවත් සතර පායට යන්නේ නැහැ. ඒ හා සමානම උත්තරම ඵලයක් මේ සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙදී ඔයත් ලබා ගන්න පුළුවන්. ඔය පින් උතුම් මම හැම දෙනෙක්ම ආවි තනියම යන්නේ තනියම. කවුරුත් යන්න වෙලා තියෙන්නේ. දැන් මෙතන ඉන්න අයගෙන් වැඩි දිනේ බැලුවාම වයසෙන් අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට තමන් කරගත්ත දේ පින් දහම්නම් කරලා තියෙනවා. පින් පොතත් ඕන තරම් ලියලා ඇතිනේ. ඕව වැඩක් නැහැ. ආර්ය ඵලයකටපත් වෙන්න ඕනේ. එතනින් තමයි සංසාර ගමන නිරුද්ධ කරගන්න අපිට හැකියාව තියෙන්නේ. ඒ සඳහා තමයි මේ ධර්ම දේශනාවේදී ඔයාට යම්කිසි අදහසක් අර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය කරන්නා වූ ධර්ම විවරණي කරලා දෙන්නේ. දැන් පැහැදිලි කරගත්තා අපි සෝවන් මාර්ගය, සකුටදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය. එතකොට මාර්ග හතරයි ඊළඟට ඵල හතරයි. ආන්ගේ අට වැඩිම සඳහා මාර්ගස්තු 4යි පලස්තු 4 දෙනයි ආන්ගේ උත්තරම 8 දෙනාට කියනවා අට්ඨපුරුෂ පුද්ගලයා ඒ පුද්ගලයෝ 8 දෙනා තමයි මේ ලෝක ධාතුවේ පහළ වෙන්නා වූ ආර්යයන් වහන්සේලා ඒ ආර්යයන් වහන්සේලාගේ පළවෙනි සේකස්ස කියන පළවෙනි පුද්ගලයාට අපි ඇතුල් වෙලා සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය ධම්මාන්දම් ප්‍රතිපත්තියට ගිහිලා මේ භවයේදී සෝවන් ඵලයටපත් වීමේ ශක්තියක් ඇති කරගත යුතු වෙනවා. ආන් ඒ සඳහා තමයි අද මේ සද්ධර්ම දේශනාවේදී ඔය ඇයට අදහසක්. ඒ කියන්නේ අපිට කාල වේලාව තියෙන හැටියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි සාකච්ඡා කරා මේ ශාසනයේ තියෙන ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක්. ආමිෂ පූජාවකින් ලැබෙන්නේ ආමිෂ ඵල. දිව්‍ය සම්පත්, මනුස්ස සම්පත් වෙන්න පුළුවන්. ඊට එහා දෙයක් නැහැ. බ්‍රහ්ම ලෝකෙට යන්න නම් මේ හි නීවර ධර්ම පහ යටපත් කරගෙන පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ චතුර්ථ ධ්‍යානෙ ඊළඟට අරූපාවචර සමාපත්තියත් ඇතුළේ ගත්තොත් ඒ ලෝක වලට යන්න පුළුවන් ඒකත් නිකම්ම බෑ ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැහැ ඒකට තියෙන භාවනාවක් ඒකට කියන්නේ සමත භාවනාව ඒ භාවනාවෙන් තමයි ඒ පැත්තට යන්නේ හැබැයි අපේ බුදු පියාණන් වහන්සේ මම දැක්ක බුදු පියාණන් වහන්සේ කිසිම තැනක ඒ ලෝකේ හොඳ තැනක් කියලා පෙන්නලා නැහැ රූප භූමි අරූප භූමි කොයි භූමි වුණත් කොතනකවත් භූමියක් තියනවා නම් උපතක් තියනවා නම් විපත් ගොඩක්. අච්චරා සංඝාත භික්කවේ භවන් නොවන්නේ මේ කිව්වේ එකයි. මහණෙනි මම කාම භවවත් රූප භවවත් අරූප භවවත් අසුරඝාන මොහොතක්වත් මම වර්ණනා කරන්නේ නැහැ. ඒකත් ඔය පිංගුතුන් හොඳට හිතලා බලන්න. ඒ නිසා අපිට ශාසනයක් ගැන කතා කරනකොට තියෙනවා ජීවිත පැවැත්මේදී ප්‍රතිපදා දෙකක්. එකක් ආමිෂ පූජාව. ඒ නිසා දැනටමත් ওই පින්වුතුන් අදත් මේ සියලුම දාන අතර ඉහළම දාණය තමයි ওই පින්වුතුන් දායකත්වයේ ලබා දෙන කරන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ලෝක ධාතුවේ තියෙන සියලුම දාන අතර ශ්‍රේෂ්ඨම ඉහළම දානෙම කරන්නේ. ධර්ම දානය. ඉතින් ධර්ම දානය සඳහා දායකත්වය දෙනවා කියන්නේ ඕගොල්ලෝ ආමිෂ පූජාවකින් අපිට ලොකු සංග්‍රහයක් කරලා තියෙන්නේ. තමාටම කරන සංග්‍රහයක්. ලෝකවාස සත්වයන්ට. ඉතින් ඒ සඳහා ඕගොල්ලෝ දායකත්වය දැම මම අනුග්‍රහයකත්වය දක්වනවා. ඒක බෙදා අරින්න. එතකොට සීලුම දාන අතර උතුම් දානේ තමයි ධර්ම දාණය. හැබැයි ධර්ම දාණය දෙනා වගේම අහලා දරාගෙන හැසිරෙන්නත් ඕන. අසහාගන්න, දරාගන්න හැසිරෙන්නත් ඕන. ඒතර තමයි මේ ධර්ම දානයේ අර්ථවත් භාවයට පත් වෙන්නේ. ඒතර හැබැයි මේකත් ආමිෂ පූජාවට ඇති වෙන්නේ. ඒකේ තියෙන හුඟක් ආනිසංශ ගැන අපිට කතා කරන්න වෙලාවක් මදි. ආනිසංශ බොහෝ තියෙනවා. කල්ප කෝටි ගණක් ඔය ඇයට දුගතියට නොයන් තත්වයක් ඇති කරගන්න හැකියාව තියෙනවා. එහෙම වෙයි කියලා අපි හිතන්නත් බෑ. මොකද සංසාර ගමන කොයි පැත්තට කැරකෙයිද කියලා කියන්න බෑනේ. ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සීලුම දාන අතර උතුම්ම දානි තමයි ධර්ම දානි. ඒක හැබැයි ආමිෂ පූජාවක්. එතකොට ආමිෂ පූජාවෙන් ලැබෙන අර මං කිව්ව විදිහට කාම්භෝගී ජීවිතයක් ගත කරන්න දිවි ලෝක හයේ මනුෂ්‍ය ලෝකේ පුළුවන් වෙයි. බ්‍රහ්ම ලෝකයට යන්න බෑ ධර්ම දානේ දීලා ඒකට භාවනා කරන්න ඕනේ. හැබැයි ඒ ලෝක තුනම බුදුහාඳුර කොතනකවත් වර්ණනා කරලා නැහැ. අච්චරා සංඝාත පිටිවේ භවන්නවන්නේ මි කියලා දේශනා කරේ ඒකයි මහණෙනි මම කොතනකවත් භවේ වර්ණනා කරන්නේ නැහැ. මොකක් නිසාද මේ භව තුනම තියෙන්නේ දුක මතයි. මේ ලෝක ධාතු සියල්ලම පිහිටලා තියෙන්නේ කුමක් මතද? දුක මත. ඔය හිතයි කයත් කියන්නේ ලෝකය, ලෝකේ පිහිටලා තියෙන දුක් ගොඩක් තුල. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ කියලා දේශනා කරේ ඕකයි. එහෙනම් දැන් දුකෙන් අත් මිදීම සඳහා නිවන් එකක් මාර්ග දෙකක් ශාසනයේ තියෙනවා. අඤ්ඤා ලාභුව පනිසා සංසාරී හොඳ තැනකට යන්න තියෙන තවත් එක මාර්ගයක්. ඒ මාර්ගයේ ඒ පැත්තට යනවා අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන් මාර්ගයේ තව එකක්. ඒ නිසා ওই පින්වතුන් දෙකෙන් එකක් තෝරගන්න හැබැයි බුද්ධිමත් ප්‍රඥාවන්තයෝ තෝරගන්නේ නිවන් මාර්ගයමයි. මොකද මේ ලෝකේ ඊ타මත්ම දුර්ලභ කාල පරිච්ඡේදය තමයි අපි හැම කෙනෙකු උත්පත්ති ලැබලා තින්නේ දුර්ලභංච manussත්තං බුද්ධපාදෝ දුර්ලභෝ දුර්ලභකන සම්පත්‍ති සද්ධමෝ පරම දුර්ලභෝ. ඔගොල්ලෝ පින්වත් හැමදෙනාම ওই ගාථා රත්නේ අහලා ඇති. ඊ타මත්ම ශ්‍රේෂ්ඨ බුද්ධ දේශනාවක් මේ ලෝකයේ දුර්ලභ කාරණා උන්වහන්සේ පැහැදිලි කරනවා ශ්‍රීමුක දේශනා පාඩයක් වශයෙන්. දුර්ලභංච manussත්තං මිනිසත් භාවයේ බොහෝම දුර්ලභයි. දුර්ලභංච manussත්තං බුද්ධපාදෝ දුර්ලභා. එතකොට බුද්ධෝත්පාද කාලයත් ඊටාම දුර්ලභයි. දුර්ලභ ක්ෂණ සම්පatti. ක්ෂණ සම්පatti කියන්නේ ඔය පින්වත් හැම කෙනෙක්ම ආයතන 6 අංග විකල වෙන්නේ නැතුව ඉපදිලා තියෙනවා. මේ ලෝක ධාතුවේ මේ සම්බුද්ධ ශාසනය පහළ වෙලා තියෙන කාලයක මේ ලංකාව වගේ ශ්‍රේෂ්ඨ භූමියක උත්පත්ති ලැබලා තිනවා ඒව දිව්‍යන් වහන්සේවත් මහා බ්‍රහ්මයාවත් ඊශ්වරයාවත් වෙනත් නොපෙනෙන බලවේගකින් ඔයයට මේ ඵලය ලැබලා දීලා නැහැ සංසාරයේදී හොඳ දෙයක් කරපු නිසා තමයි මේ ඵලය ඔයයට ලැබුණේ මිනිස් ඵලය එහෙනම් ඒකත් ලැබලා තියෙන්නේ ඉහළම ඉහළ බුද්ධෝත්පාද කාලයකමයි එතකොට ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධෝත්පාද කාලයත් ඉතාමත්ම ලෝකේ දුර්ලභයි. ලෝකේ වැඩිපුරම තියෙන්නේ බුද්ධ ශූන්‍ය කාල. අබුද්ධෝත්පාද කාල. ඒ කාලයේදී මිනිසෙක් වෙලා උපන්න අපිට නිවන් දකින්නවා කියන හිතන්නවත් බෑ. ඒ වගේ නමක්වත් අහන්න වෙන්නේත් නෑ. චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුපාදි, බෝධිපාක්ෂ ධර්ම, ආර්යයන් වහන්සේලා මුණ ගැහිීම ඒ කිසිම දෙයක් අපිට නෑ අසද්ධර්මයේ කරපින්නාගෙන අනාරි මාර්ගේ වඩාගෙන නැවත සංසාරයට යනවා. අනාරි මාර්ගේ මොනවාද අනාරි මාර්ගේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධියමයි. දැන් මේ ලෝකයේ ඕන තරම් මිනිසු ඉන්නවා. හොඳට කඳ බඩ මහත තියෙන දැනුගත්කම් තියෙන අය ඉන්නවා. හැබැයි කීයෙන් කී දෙනාද සද්ධර්ම මාර්ගයේ වඩන්නේ? ලෝකයේ තියෙනවා භාවනා ක්‍රම දෙකක්. එකක් තියෙනවා කුසල භාවනාව අනිත් එක අකුසල භාවනාව. ලෝකේ වැඩිපුරම වඩන්නේ කුසල භාවනාවද අකුසල භාවනාවද? අකුසල භාවනාව. රාග භාවනාව, දේශ භාවනාව, මෝහ භාවනාව. පාරතුටිය ගියත්, කඩේට ගියත්, වාහනයක නැග්ගත්, කොයිතන ගියත් ගෙවල්වත් තියෙනව ගමනේ. පත්තරයක් ගත්තත්, රේඩියෝ එකක් ගත්තත්, ටීවී එකක් ගත්තත් ඔක්කොම ඕගොල්ලන්ගේ කර්මස්ථානයේ වඩන්න පුළුවන් විදියට කර්මස්ථාන තමයි. ඊපස්සේ ඒක කොහරද යන්නේ? මේ ආයෙන්න හම්බෙන්නේ නැහැ. ආයෙන්නේ සතර පාය තමයි. හරි භයානක ලෝකයක්. මේකෙන් මිදෙන්න කොහොමද? මේක තමයි ඇත්ත. ඕගොල්ලෝ හොඳට බුද්ධිමත් නම් පඤ්ඤාවන් තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. සාන්තිනායකයන් වහන්සේගේ දර්ශනය දේශනාව මෝඩයන් සඳහා නෙවෙයි. ප්‍රඥාවන්තයන් සඳහාමයි. ඒ නිසා මේ කාරණේ හරියට තේරුම් ගත්තොත් ඔය ඇයට මේ භවයේදී නිවන් දකින්න පුළුවන්. ඒ නිසා මේ සංසාරික ගමනේ භයානක පැත්ත දැනගන්න ඔය දුර්ලභංච manussත්තම් බුද්ධපාදෝ දුර්ලභෝ දුර්ලභා කරන සම්පatti සද්ධමෝ පරම දුර්ලභෝ කියලා දේශනා කළ තියෙන එකයි ඒ පරම දුර්ලභෝ සද්ධර්මයේ තමයි අද පින්වුතුන්ගේ දායකත්වයෙන් අපිට ලබා දෙන්නේ මේ ලෝකවාසී සත්‍යයන්ට. ඉන්නේ ওই කාරණාව මේ පසුබිම ඇත්ත වශයෙන් පූර්වකෘත්‍ය ගැන අපි කතා කරන්න එපා. සාසනික ප්‍රතිපදාවේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක් තියෙනවා කියලා කතා කරා. ආමිෂ පූජාවක ලැබෙන සංසාර ගමන හොඳ තැනකට යන්න පුළුවන්. ප්‍රතිපත්ති පූජාවෙන් තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල ලබාගෙන නිවන් දකින්න පුළුවන් වෙන්නේ. දැන් මාතෘකාව වශයෙන් අපි ගත්තේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දිතී දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේක සරලම තේරුම අර ඉස්ලාම කිව්වේ ත්‍රිලක්ෂණයම. ත්‍රිලක්ෂණය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයම මේ ගාථා රත්න තුනට ඇතුළත් කරලා සාන්තිනායකයන් වහන්සේ පැහැදිලි කරනවා. ගාථා රත්න තුනම. එතකොට ඒ තුනේ තියෙන මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි. සරල තේරුම මම මේ පින්වුතුන් මුලින් සඳහන් කළා. සබ්බේ සංඛාරා. සබ්බේ සංඛාරා කියන්නේ හටගත්තා වූ සීලුම දේවල්. හටගත්තා වූ සීලුම දේවල් හටගෙන තියෙන්නේ ලෝකයේ තුල හේවත් හිත තුලමයි. ලෝකයේ තුල හේවත් හිත තුලමයි. හැබැයි ඔය දැකීම දකින්න ඕනේ ඔය භෞතික මනසින් නෙවෙයි ප්‍රඥාවෙන්. සාමාන්‍ය ප්‍රත්‍යඥය ප්‍රත්‍යඥය අවදි වෙලා තියෙන්නේ භෞතික මනසකින් විඥාණයෙන් තමයි අවදි වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුහාම දේශනා කරනවා විඥාණයෙන් අවදි වෙලා භෞතික මනසකින් අවදි වෙලා මේ ලෝකේ යථාර්ථය දකින්න බෑ. එහෙනම් මොකෙන්ද අවදි වෙන්න තියෙන්නේ? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් අවදි වුණොත් තමයි අපිට නිවන දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හිත හේවත් පංච උපාදානස්කන්ධයේ සබ්බේ සංඛාරා අනිච්ඡාති කියනා වූ ඒ ධර්මතාවය විදසුන් නුවණින් දකින්න ඕනේ. තමයි විදර්ශනා ප්‍රඥාව දිනු වෙලා යන්නේ. පළවෙනි කාරණේ මොකද්ද? හිතේවත් පංච උපාදානස්කන්ධයේ සබ්බේ සංඛාරා හටගෙන තියෙන්නේ කොහොමද කියලා හොයාගෙන යන්න ඕන. මෙතන තමයි පින්වත්තුනි මේ ලෝකේ තියෙන්නේ. මෙතන තමයි මම මුලින් කිව්වා ස්ථාන හයක් තියෙනවා ලෝකේ හිත හට ගන්නා ස්ථාන හය. මොනවාද? ඇස, කන, නාසය, දිව, කය, මන. එතකොට මෙන්න මේවා ස්වභාව ධර්ම. මෙතන සති පුද්ගලයෙක් මම එක් නෑ. ක්‍රියාවක් ඇත කරන්නෙක් නෑ. කවුද දේශනා කරන්නේ බුදුහාඳුරෝ? හැබැයි ඒක දකින්න ඕනත් ප්‍රඥාවෙන්. ඒ නිසා මෙන්න මේ හිතේවත් පංච උපාදානස්කන්ධය සකස් වෙන හැටි අපි මෙතනදී හොඳට තේරුම් ගන්න ඕනේ. ඉස්සල්ලාම අපි ගමු එක ආයතනයක් ඇස කියන්නේ රූපයක්. මේක කම්මජ කර්ම විපාකයට අපිට ලැබිලා තියෙන ස්වභාව ධර්මයක්. ඇස කියන්නේ රූපයක්, පඨවි ආපෝ තේජෝ වායෝ. ස්වභාව ධර්ම හතරක ක්‍රියාකාරීත්වය. එතකොට ඕකේ ස්වභාව ධර්මයේ හේවත් රූපයේ ශක්ති හතරක ක්‍රියාකාරීත්වයක් विद्यमान වෙන්නේ. ඒ හැම ශක්තියක් ගැනම විදසුන් වලින් දකින්න ඕනේ. එහෙනම් ඇසේ තියෙනා වූ ඇස කියන නමක්නේ ඒ සම්මුතිය අතහරින්න ඕන. පරමාර්ථයට ගන්න ඕන. පරමාර්ථයට එනකොට මොකද්ද රූපයක් පමණයි. රූපයක් කියන්නේ ශක්ති හතරක ක්‍රියාකාරීත්වයක්. එහෙනම් පටිවි ශක්තිය, ආපෝ ශක්තිය, තේජෝ ශක්තිය, වායු ශක්තිය. ඔන්න ශක්ති සමූහයක ඝන භාවයෙන් विद्यमान වෙන්නා වූ මේ ස්වභාව ධර්මය නිතරම වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා මොකද හේතුව විනාශ වෙනවා කියලා කියන්නේ මොකද? ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. එහෙනම් පටිවි ධාතුවේ ස්වභාවය ශක්තියක්. ඒක ස්වයම්භූ ශක්තියක්. ඒ ශක්තිය ජනිත වෙලා තියෙන වේගයක් පදනම් කරගෙන. එහෙනම් පටිවි ධාතුව අනිත්‍යයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ආපෝ ධාතුවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. තේජෝ ධාතුවත් අනිත්‍යයි දුක අනාත්මයි වායෝ ධාතුවත් අනිත්‍යයි දුක අනාත්මයි එහෙනම් ධාතු හතරක ක්‍රියාකාරීත්වය ඇස අනිත්‍යයි දුක අනාත්මයි ඇසේ තියෙන ප්‍රසාද රූපයත් එන එකත් රූපයක් නම් ඒකත් අනිත්‍යයි දුක අනාත්මයි. ওই ප්‍රසාද රූපයට බාහිරින් එන වර්ණ රූපය කියලා ස්වභාව ධර්මයක්. ඒකට කියන්නේ වර්ණ රූපය. ඒ රූපයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. එතකොට රූප දෙකක් එකතු වුණාම හටගන්නා විඥාන ධාතුව. ඒ විඥාන ධාතුවත් අනිත්‍යයි දුක අනාත්මයි. ඒ විඥාන ධාතුවෙන් නිකුත් වෙනවා නාම ධර්ම පහක් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරී කියලා. ඒ නාම ධර්ම පහත් අනිත්‍යයි දුක්ඛ අනාත්මයි. ඒ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය තමයි පස්සෙන් රූපස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛ අනාත්මයි. වේදනාවේ වේදනාස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛ අනාත්මයි. සංඥාවේ සංඥාස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛ අනාත්මයි. චේතනාවෙන් සංකාරස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛ අනාත්මයි. විඥානස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛ අනාත්මයි. පංච උපාදානස්කන්ධය හේවත් ලෝකේම අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියලා විදසුන් නුවණින් ආර්යයන් වහන්සේ සමුක වෙලා විදර්ශනා ප්‍රඥාව දිනු කරගත්තොත් ඕගොල්ලන්ට නිර්වින්දනයටපත් වෙලා සෝවාන් මාර්ගේ වඩාගෙන මේ භවයේදී භව නිරෝධය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපිට කාල වේලාව ලැබිලා තියෙන ප්‍රමාණයට අනුව ওই අයට දහම් කරුණු කීපයක් ඉදිරිපත්